හැටි ඉක්මන් කරලා මුළු ලෝකයේම තිබෙන ගින්න තේරුම් අරගෙන එබඳු වන්නා වූ ලෝක ගින්නෙන් අහක් වෙලා විමුක්තිය කරාම ඉත තියාගෙන අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්න. ඒ බලාපොරොත්තුව තියාගෙන අපි අර බලාපොරොත්තු වෙමු. මේ ලෝකේ සියලු හැම හැම ලෝකයක්ම ඒකොලොත් ඉන්නකින් හැදගෙන තියෙනවා. අනිත් ඒකොලොත් ඉන්න තේරුම් අරගෙන ඒකොලොත් ඉන්නකින් ඇවිල්ලා ගත්ත මේ ලෝකයේ තුල සියලු ආශාවන් බැඳීම් අත්හැරින් වැඩි මිදී නිවන් ලැබීමෙන් ලබන උතුම්ම විමුක්තිය අරිහත්ත්වේ ලබා ගන්නට අපිට ආධාර වෙන එබඳු කර්මස්ථානයක් සුදු වේලාවක් වඩන්න බලාපොරොත්තු ඊට පස්සේ අපිට පුළුවන් තම තමන්ගේ නිවසේදී පිරිසක් වුණා පිරිසක් එක්කලා එක්කෙනෙක් ගායනා කරනකොට සත් ගායනා කරනකොට අනික අය සමාධියෙන් ඉඳලා ධම්ම අවබෝධයේ විදර්ශනාත්මකව ලබා ගන්නට ඒ තුලින් අදහස් ගන්නවා එයා පහසු තැන් වල වාඩි වාඩි වෙලා සුදෙලා මේ භාවනා කරනකොට බලාපොරොත්තු පැය භාගයක් විනාඩි 45 තරම් කාලයක් වත් අත්‍යලක් වශයෙන් ආධාරයක් ලබන්න භාවනාව කරන්න බලාපොරොත්තු වන්දනය පින්වත් පිට උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළා වූ ආකාරයෙන් එකොළොස් මහා ගින්නකින් ඇවිදගත්තා මේ සතර ස්වභාවයේ තේරුම් අරගෙන ලෝක ස්වභාවයේ තේරුම් අරගෙන මේ ලෝකේ කුමක් හොඳයි කියලා අල්ලා ගන්නද කුමක් සාන්තයි ප්‍රණීතයි විදාසයි කියලා අල්ලා ගන්නද කියලා තීකරමින් අල්ලා ගන්න දෙයක් නැති ඉනිගත් ලෝකයේ ස්වභාවය වටහා ගන්නට විදර්ශනාත්මක නුවණක් වඩලා ඒ මහා ප්‍රඥාවෙන් ලෝකයේ පිළිබඳ තියෙන බලාපොරොත්තු අත්හැරලා නිවනට හිත පිහිටවාගෙන ඒ උතුම් නිවන් සාහිත්‍ය උදා කරගන්න බලාපොරොත්තුව සබාගෙනයි අද මේ සුළු වේලාවක් මේ භාවනානි යෝගීව මේ උතුම් ධර්මාභෝධය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා හිතා ගන්න ඕනේ. ඉතින් හිතාගෙන මගෙන් වදින හුලම් පොඩක් වේවා අනිකෙකුට කරදරයක් නොවේවා කියනා වූ අනිස්ථානයන් සබාගෙන සාන්තව නිසංසලව මේ උතුම් කර්මස්ථාන සබන් දීලා ඉඳ බලාපොරොත්තු වෙන්න සවන් දීමෙන් අරතුරු ගෝසක ප්‍රත්‍ය ලැබෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා ධර්මාභෝධය ලැබෙන ඒ දහම් කාණ්ඩේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. නුවණින් මෙනෙහි කිරීම මේ පින්නතුන් සතු වැඩක්. අනුකූල ප්‍රතිපත්තියට ගැත් වෙලයි අනුකූල ප්‍රතිපත්තිය පිළිලයි දැන් ඉන්නේ. එහෙනම් සතර සෝතාපන්න අංග සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඵල නොලැබූ කෙනෙක්ට නම් ඵල ලැබීමට හේතු වෙනවා. ඵල ලැබුව කෙනෙක් ඇත්නම් ඉහළ ඵලයන් ලැබීමට හේතු වෙනවා. සීල සමාධි ප්‍රඥා කියන මේ ජීවිත සාසනයෙන් පූර්ණ වෙන්න හේතු වෙනවා. ඒසායේ සාන්තිය අපට මෙන්ම අනන්ත ප්‍රමාණ ලෝකවාසී සියලු සත්ත්වයින්ට ලැබේවා කියනා වූ කාර්මික අධිචාරයේ තබල මෛත්‍රී සහගත ඉස්ස තබල සංවර භාවයටපත් වෙලා දැන් මේ උත්තරීතරවන්නා වූ ඵලය ලබා ගන්න බලාපොරොත්තු වෙන සංවරව සාන්තව ඥානව ඉන්න බලාපොරොත්තු වෙන්නේ අම බුදු මෑණියන් වැඩි ලෙස සිහි ගන්න දෙසුදම් කඳට සෑම මනසම යොමවන්න මුනිබන පද තුලින් නිවනට පැමිණෙන්න සෑම දින උතුම් ගුණ අතීතනේ අරගන්නේ නිහඬයි ගුණ කඳින් වට උපවත් වෙන්නේ සනසුම් දම් පදයි මුහගින් පිට වෙන්නේ පිනිගත් ලෝකුහරි කොහොමද සැපවන්නේ අතහැර ලැබුණ නිදහසමය දෙස දෙන්නේ මම මම කිය කියා මේ කය වෙත බැඳිලා මගේ මගේ කිය කියා වටදිය රැස් කරලා මෙම ලොව කාම මහා පොරයට ගින වැටිලා එකොලොස් දිනි විඳි සත සැප සැප කියලා සැප හොය හොයා යන සතටයි දුක එන්නේ සැප යන මාර මායාවකි කොටුවන්නේ සැප හොය හොයා යන විට පස් ඉදුරන්නේ මේ කය මතුවේ ඒ දුක් ගිනින් දෙන්නේ ඒ දුක් ගින්න වටහා ගන්නට ඕනේ පත්කම් කැපත ගිනි ලෙස දකින්නට ඕනේ මුනි බණ පද තුලින් සවනට ගෙන දානේ දින දම් හලින් මේ ටික ලබනට ඕනි සමහිත උතුම් තෙරුවන් සමවතේ වේවා සමගිම මනස සදාහම් පියසට ඒවා සත්බස දෙසු මුනි දුගුණ සිහියට ඒවා මුනි රජේ ළඟ විලස මීදම් වැටහිවා සම්බුදු සසුනේ බුදු සව්වන් ලෙස ඉන්නේ ඒ ගුණ දරාලයි නිවනට මග ගන්නේ ලොවගිනි ගොඩක් බව නිතරම හිත පන්නේ ලොව හැර දෙන නිවන සමතම සිත දෙන්නේ යොමු කර මනස ඇස කන නාසය කියනා දිවකය මනස යන සය පොලි හැටි හොඳිනා ඉනිගෙන දැවෙන හැටි අද සිහියට නැගිනා ධම්පද දෙවමි නිවනට යොමු කරවමි නාසාදු සාදු සාදු සියල්ල ඇවිල ගත්තේය උමකින් ඇවිල ගත්තේද සාගකින්ෙන් ඇවිල ගත්තේය වේසකින්නෙන් ඇවිද ගත්තේය මෝහකින්නෙන් ඇවිද ගත්තේය ජාතිකින්නෙන් ඇවිද ගත්තේය ජරාකින්නෙන් ඇවිද ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය ඇස ඇවිල ගත්තේය රූපයෝ ඇවිල ගත්තේය චක්කු විඥානයෝ ඇවිල ගත්තේය චක්කු සම්පස්සයෝ ඇවිල ගත්තේය චක්කු සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාග ගින්නෙන් ඇවිල ගත්තීය දේශ ගින්නෙන් ඇවිල ගත්තීය මෝහ ගින්නෙන් ඇවිල ගත්තීය ජාති ගින්නෙන් ඇවිල ගත්තීය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය සාගගින් සෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක් ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය කන ඇවිල ගත්තේය සත්‍යයෝ ඇවිල ගත්තීය සෝත විඥානයෝ ඇවිල ගත්තීය සෝත සම්පස්සයෝ ඇවිල ගත්තීය සෝත සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තීය කුමකින් ඇවිල ගත්තේද ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය සාග ගින්නෙන් ඇවිල ගත්තේය වේසගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ශෝකගින්නෙන් ඇවිල ගත්තේය පරිදේවගින්නෙන් ඇවිල ගත්තේය දුක් කින්නෙන් ඇවිල ගත්තේය දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය නාසය ඇවිල ගත්තේය ගන්ධයෝ ඇවිල ගත්තීය ධාන විඥානයෝ ඇවිල ගත්තීය ධාන සම්පස්සයෝ ඇවිල ගත්තීය ධාන සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තීය කුමකින් ඇවිල ගත්තේද රාග ගින්නෙන් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරාගින්නෙන් ඇවිල ගත්තේය මරණගින්නෙන් ඇවිල ගත්තේය ශෝකගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තීය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තීය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තීය උපායාස ගින්නෙන් ඇවිල ගත්තීය දිව ඇවිල ගත්තේය සසයෝ ඇවිල ගත්තේය යෝහා විඥානයෝ ඇවිල ගත්තේය යෝහා සම්පත්තයෝ ඇවිල ගත්තේය ජීවා සම්පත්තජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද රාගකින්ෙන් ඇවිල ගත්තේය ද්වේෂකින්ෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය කය ඇවිල ගත්තේය පොට්ටපයෝ ඇවිල ගත්තේය කාය විඥානයෝ ඇවිල ගත්තේය කාය සම්පස්සයෝ ඇවිල ගත්තීයේ කාය සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තීයේ කුමකින් ඇවිල ගත්තීද සාගගින්නෙන් ඇවිල ගත්තීයේ දේශගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය මන ඇවිල ගත්තේය ධර්මයෝ ඇවිල ගත්තේය මනෝ විඥානයෝ ඇවිල ගත්තේය මනෝ සම්පස්සයෝ ඇවිල ගත්තීය මනෝ සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තීය උමකින් ඇවිල ගත්තීද සාගගින්නෙන් ඇවිල ගත්තීය ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තීය සෝක ගින්නෙන් ඇවිල ගත්තීය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තීය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තීය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය මෙසේ සියල්ල ඇවිල ගත්තේය කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙස්වා නොඇල්මනාතයි නොඇල්ම වෙස්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා වේවා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා වේවා නිවනම නාතයි නිවනම වෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්මනාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම රූපලෝක අනාතයි අරූපලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම විත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා වේවා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා වේවා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි ิเวนเมวินวานิเวนเมนาไตนิเวนเมวินวานิเวนเมนาไตนิเวนเมวินวานิเวนเมนาไต නිවනම වෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත් දක්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා වේවා නිවනම නාතයි නිවනම වෙත්වා කැඩිනේ දිය කැඩිත බින්දේන සමදය බින්දේත නැසෙන දිය නැසිත අතර මිදු නම නිවන් දකිත කැඩින දිය කැඩිත බින්දෙන සෑම දිය බින්දෙත නැහි නැදිය නැහිත අතර මිදු නම නිවන දකිත කැඩින දෙය කැඩිත බින්දේන සෑම දෙය බින්දේත නැසෙන දිය නැසිත අතර මිදු නම නිවන් දකිත කැඩින දිය කැඩිත විඳින සෑම දිය විඳිත නැහි නැදිය නැහිත අතර මිදු නම නිවන දකිත කැඩින දෙය කැඩිත බින්දේන සෑම දෙය බින්දේත නැසෙන දිය නැසිත අතර මිදු නම නිවන් දකිත කැඩින දිය කැඩිත බින්දෙන සෑම දිය බින්දෙත නැහි නැදිය නැහිත අතර මිදු නම නිවන දකිත කැඩින දෙය කැඩිත බින්දේන සෑම දෙය බින්දේත නැසෙන දිය නැසිත අතර මිදු නම නිවන් දකිත කැඩින දිය කැඩිත බිඳෙන සෑම දිය බිඳෙත නැහින දිය නැහිත අතර මිදු නම නිවන දකිත පින දෙය කැඩිත බින්දේන සම දෙය බින්දේත නැසේන දෙය නැසේත අතර මිදු නම නිවන් දකිත කැඩිනේ දිය කැඩිත බින්දේන සම දිය බින්දේත නැහි නදිය නැහිත අතර මිදු නම නිවන දකිත දින දෙය කැඩිත බින්දේන සෑම දෙය බින්දේත නැසෙන දෙය නැසෙත අතර මිදු නම නිවන් දකිත කැඩිනේදිය කැඩිත බිඳෙන සමදිය බිඳෙත නැහි නදිය නැහිත අතර මිදු නම නිවන දකිත මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතහැර මිදුන දවසට නිවනම වෙනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතර මිදිලාත් පොඩු නුවණිවනට යනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතහැර මිදුන දවසට නිවනම වෙනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා පැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතෑරේ මිදිලත් පොදු නුවෝ නිවනට යනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතහැර මිදුන දවසට නිවනම වෙනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පත් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතර මිදිලා පොඩු නුවණිවනට යනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතහැර මිදුන දවසට නිවනම වෙනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පත් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතර මිදිලා පොටු නුවණිවනට යනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතහැර මිදුන දවසට නිවනම වෙනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා ඇට වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතෑරේ මිදිලත් පොටු නුවෝ නිවනට යනවා කැඩින දාක කය කැඩුනාවි බිඳින දාක කය බිඳුනාවි නැහෙන ඩාක කය නැහුණාවි අමා නිවන් සුව මට ඌවේ කැඩෙන ඩාක කය කැඩුණාවි බින්දෙන ඩාක කය බිඳුණාවි නැහෙන දාට කය නැහුණාවි අමා නිවන් සුව මට ඌවේ කැඩෙන දාක කය කැඩුණාවි බින්දෙන දාක කය බිඳුණාවි නැහින දාක කය නැහුණාවි අමා නිවන් සුව මට ඌවේ කැඩෙන දාක කය කැඩුණාවි බින්දෙන දාක කය බිඳුණාවි නැහෙන ඩාක කය නැහුණාවි අමා නිවන් සුව මට ඌවේ කැඩෙන ඩාක කය කැඩුණාවි බින්දෙන ඩාක කය බිඳුණාවි නැහෙන දාට කය නැහුණාවි අමා නිවන් සුව මට ඌවේ කැඩෙන දාක කය කැඩුණාවි බින්දෙන දාක කය බිඳුණාවි නැහින දාක කය නැහුණාවි අමා නිවන් සුව මට ඌවේ කැඩෙන දාක කය කැඩුණාවි බිඳෙන දාක කය බිඳුණාවි නැහෙන දාක කය නැහුණාවි අමා නිවන් සුව මට ඌවේ කැඩෙන දාක කය කැඩුණාවි බින්දෙන දාක කය බිඳුණාවි නැහෙන දාට කය නැහුණාවි අමා නිවන් සුව මට ඌවේ කැඩෙන දාක කය කැඩුණාවි බින්දෙන දාක කය බිඳුණාවි නැහින දාක කය නැවුනාවි අමා නිවන් සුව මට ඌවේ කැඩෙන දාක කය කැඩුනාවි බිඳෙන දාක කය බිඳුනාවි නැහෙන ඩාක කය නැහුණාවි අමා නිවන් සුව මට ඌවේ කැඩෙන ඩාක කය කැඩුණාවි බින්දෙන ඩාක කය බිඳුණාවි නැහෙන දාට කය නැහුණාවි අමා නිවන් සුව මට ඌවේ කැඩෙන දාක කය කැඩුණාවි බින්දෙන දාක කය බිඳුණාවි නැහින දාක කය නැහුණාවි අමා නිවන් සුව මට ඌවේ මුනි දුදේසු දාම නිති තතු දෙවනු ඇත ලැබුව සත් බසින් නිවනම ලැබිනු ඇත සැමට පින් කෙතක් වන් බුදු රජින්දු වෙත වඳිමු ඇස් හරිමු සැමටම නිවන ඇත මුනිඳු දෙසු දාම නිසි තතු දෙවනු ඇත ලැබුව සත් බසින් නිවනම ලැබෙනු ඇත සමට පින්කෙතක් වන් බුදු රජින්දු වෙත වඳිමු ඇස් හරිමු සැමටම නිවන ඇත මුනිදු දෙසු දහම නිසි තතු දෙවනු ඇත ලැබුව සත් බසින් නිවනම ලැබෙනු ඇත සමට පින්කෙතක් වන් බුදු රජින්දු වෙත වඳිමු ඇත් හරිමු සැමටම නිවන ඇත සාදු සාදු සාදු